හොඳයි අපි වැඩසටහන ආරම්භ කිරීමක් වශයෙන් නැත්නම් ඇත්තටම ඊයේ හවස තමයි පටන් අරගත්තේ. හඳුන්වා දීම වශයෙන් මට කාරණා තුනක් මතක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන් ආපුවා ගැන සඳහන් කරලා අපි මේ වගේ වැඩමුළුවක් කරනකොට මම මේ පළවෙනි මතක් වෙන සම්බන්ධ වෙන පළවෙනි සතිವಾರයේ වෙනකොටම නිස්සන්නවනේ පැත්තෙන් උපස්ථාන තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ පිළිසෙට මේ වැඩමුළුවේ වාතාවරණයේ නීති පද්ධතිය එහෙම නැත්නම් මේ කාලසටහන් හඳුනා දීම කෙරලා තියෙනවා. දෙක භවනා කමඨාන උපදේශ පිළිබඳව මූලික උපදේශ මාලාව ලැබිලා තියෙනවා. තුන සිල් සමාදන් කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ ඔක්කොමලා ඒ පදනමේ කියලා හිතාන තමයි අපි මේ වැඩසටහන පටන් ගන්න. ඒ පටන් ගන්නෙදී මේ වෙලාවේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. ඒකට පොදු කමඨාන් සුද්ධ කිරීම කියන්නත් පුළුවන්. ධර්ම සාකච්ඡාව කියන්නත් පුළුවන්. ඉතින් ඉස්ලාම් මම මතක් කරනවා යම් කිසි කෙනෙකුට මේ නිසරණ වනේ මේ නේවාසික භාවනා වැඩසටහනේ අර කරන ලද සංග්‍රහ එහෙම නැත්නම් උපස්ථාන එහෙම නැත්නම් මේ දීපු දේවල් පිළිබඳව විශේෂයෙන්ම වැඩමුළුවේ තියෙන නීති පද්ධතිය පිළිබඳ යම් අපහසුකමක් යම් ප්‍රශ්න කිරීමක් තියෙනවනම් එහෙම නැත්නම් තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව නොවැටහීමක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ නැත්තම් මූලික කමඨාහන උපදේශපන්තිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අපි මේ වේදිකාව අවස්ථාවක් කරගන්නවා ඒක විසඳ ගන්න. අපි මේ ප්‍රශ්න නගනවා මේ වෙලාවේ. ඒකෙන් අදහස් කරන්නේ ඔය එක එකනා ඒව පිළිබඳව කතා කරන්න යන්න එපා. එක එකනා කතා කරන්න ගත්තොත් ඔක්කොම අවුලක් වෙනවා. ඉතින් මේ මේ නන්දශීලිය හොඳයි. සංවිධානය කරන සංවිධායක වශයෙන් අපි ඒගොල්ලෝ සංවිධානය කරලා කරලා සංවිධාන බාර දීලා දීලා ඒ කෙනෙක්ගෙන් ඇහුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව වැඩමුළුව පිළිබඳ ප්‍රශ්න එක එකන යෝගාචරය යෝගාචරය ආමන්ත්‍රණය කරන්න එපා. සමහරකින් සීලය පිළිබඳ යෝගාචරය යෝගාචරය ආමන්ත්‍රණය කරන්න එපා. ඒ වගේම මූලික කමඨස් උපදේශ පන්ති පිළිබඳව යෝගාචරය ආමන්ත්‍රණය කරන්න යන්න එපා. මොකද කතා කරන්න එපා කියපුවා කියන අපි මේ කතා කරන්නේ ධර්ම සාකච්ඡාවක්. නෑ ඒකවත් එපා. ඒක මේ වෙලාවේ නගන්න. ඊට අමතරව ඇත්තටම අපි මේ පළවෙනි දවසේ නිසා මේ ටික කියන්නේ. ඇත්තටම මේ පොදු කමඨාන් සුද්ධ කිරීම කරන්නේ ඒක ලෝකෙටම අමුතු කරලා අලුත් කරලා නිසන්වණෙන් අපි දීලා තියෙනවා. විශේෂම කියන තියෙන ඕගොල්ලෝ වගේ නිතර එන අය නිසා පුදුම ඉගෙන ගැනීමක් ඉගෙන ගත්තා. 60 වෙනි වැඩමුළුවේ ඉඳලා දැන් 142 යන්නේ. අපි හැම පොදු කමඨාන් සුද්ධ කිරීමක තොරතුරු ලබාගෙන දැන් අපි ඉන්නවා මේ වගේ 100කට සම්බන්ධ පිරිසක් යොමු කරවන්න පුළුවන් තැනක. ඒ නිසා අපි කතා කරන්න ගන්නේ අපේ මේ ප්‍රශ්න ආවට පස්සේ තෝරගන්නේ අපි දීපු කමටහන් වලට අදාළ මේ විවස්ථාවට අදාළ මේ සීලයට අදාළ ප්‍රශ්න විතරයි. අපි දහම් පාසල් වල ප්‍රශ්න හෝ රේඩියෝ එකේ තියෙන ධර්ම සාකච්ඡා ප්‍රශ්න ගන්නෑ. ගන්නත් මොකද 100 ගේ වටිනා කාලයක් තියෙන්නේ. ඒගොල්ලෝ අපි කතා කරන්නේ අදාළ වග වෙන ප්‍රශ්න විතරයි විශේෂයෙන්ම කමටහන්ට අදාළ. ඊට අමතරව අදා පහේ ඉඳලා අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. ඒ දේශනාව සම්බන්ධ ප්‍රශ්නත් අපි බාර ගන්නවා මේ වෙලාවට නගන ප්‍රශ්න වල. ඉන් එපිට එක එක භාවනා ක්‍රම පිළිබඳව එහෙම වෙනත් ධර්ම කරුණු පිළිබඳව තිබුණත් අදාළතාවයක් වැටුනේ නැත්නම් ගන්නෑ. ඒකෝර තමයි අපිට හරියට මේ කෝච්චි පාරේ උඩ කෝච්චි පිල්ල උඩ කෝච්චි පෙට්ටිය තියලා යනවා වගේ හරියට ගමනක් යන්න පුළුවන්. නැත්නම් එක එක නයික එක පැති වලට අදින්න ගත්තොත් මේකේ ප්‍රායෝගිකකතිය නැහැ. ඒ නිසා අපි ඇත්තටම කියනවා නම් බලවෙන් දවසේ දෙවෙනි දවසේ ওই ටිකක් අනුකම්පා කරලා ඔය කොයි එක ඇහුවත් ටිකක් උත්තර දීලා කණ්ඩ දෙකක් ගහලා පාට දා ගන්න ගතියක් තියෙනවා. තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ වුණාට පස්සේ කණ්ඩ ගහනවා විතරයි පාට දාන්නේ නැහැ. එළවලාම දානවා. ඒ නිසා කට්ටිය හරි බයයි. මම හරි බය හරිම කැමැති බය වෙලා ඉන්නවා. ඒතර අඩු ගන්න මං කියන දේ හරි අහනවනේ. ඔන්න දවස් 4 5 ගියාට පස්සේ තේරෙනවා මේ වල්පල් කතා කරලා මේ ගමන යන්න බෑ. හරියට පෙරදක්මක් අතු ඒ පාරේ යන්න. ඒක හරි නැත්තම් ක්‍රමේ කරන ගුරුවරයා ස්ථානේ අපි බොහොම සන්තෝෂයි ඕන එකක් දිගේ කියලා කරගන්න. ඉතින් අපි මෙතනට ආවේ 35ක නිවාසික වැඩමුළුවෙන් අද අපි එනකොට ඒ වගේ තුන් ගුණයක් නැගලා තියෙනවා. විශේෂයෙන්ම දෙක නැකට වැඩි ගියා. ඉතින් ඒකෙදී අපි බොහොම මේ මේ වගේ හිතමරාපුණත් කමක් නැහැ කියලා මෙහෙම කියන්නේ ඒක ප්‍රායෝගික தත්ත්ව දැකලා තියෙන නිසා. ඉතින් ඒ නිසා දැන් මේ ඉදිරිපත් කරන ප්‍රශ්න වැඩමුළු සංවිධායක ඔක්කොම කලින් කියවන්න ඕනේ. කියවලා අදාළ ප්‍රශ්න විතරයි ඉදිරිපත් කරන්නේ. එහෙම නැති වුණොත් එimhe අදාළ නැති ප්‍රශ්න ආවොත් ලියපෙකනන්නේ කනපැලෙන්න ගන්න වැඩමුළු සංවිධානයේට. දීලා තියෙනවනේ. මෙතන අහන්නේ සිවිල් නඩු විතරයි. මේකට මේ තනිස් නඩුයි, ඉඩම් නඩුයි ගන්න එපා. මේ සිවිල් උසාවිය. ඒව දෙනවනම් ඒ උසාවිය වලට යොමු කරවන්න. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගෙත් කන මිරිකගෙනමයි තියාගෙන දැන් අපිට අපිට 40ක් විතර ඉන්නවා අපිට. වැඩමුණු සංවිධානය කරන අය. ඒගොල්ලෝ තමයි ඒක ඔක්කොම හරි ගසලා දෙන්නේ. ඇත්තටම නැත්තම් මට කරන්න බෑ. ඉතින් ඒ නිසා බැන්නට මොකද මම ඇත්තටම මේ ස්තුතිවන්තයි. ඉතින් ඒ නිසා කාට හරි මං නන්දසිලිගෙන් ඉල්ලා හිටනවා මොනම හේතුවක් නිසා හෝ මොනම ප්‍රශ්නයක් හෝ ප්‍රතික්ෂේප වුණොත් ඒ කෙනාට කාරුණිකව ආර්දනා කරලා ඒක ප්‍රතික්ෂේප කෙරුවේ ඇයි කියලා කියලා දෙන්න. නැත්නම් ඒකට අපි පුද්ගලිකව තරහ වෙනව වෙනවනේ ඒකලා කියන්නේ ප්‍රශ්න ඇහෙන්න නම් මෙන්න මේ විදිහට ඉදිරියපත් වෙන්න ඕනේ කියලා. ඒක නිසා අපි හැමදාම මේ එකේ සිට දෙක දක්වා පැය බලාපොරොත්තු වෙනවා මේ වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට. ඉතින් මම මේ වැඩමුළුවේ ආරම්භයේදී කරන කරුණු තුන මතක් කිරීමටයි මේ වෙලා ගත්තේ. ඉතින් මම හිතනවා දැන් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතින් නන්දසිලිගෙන් ඉල්ලා සිටිමු. ඒ ලිඛිත ප්‍රශ්න 19 සභාගත කිරීමෙන් වැඩමුළුව සතිವಾರයේ ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ උපදේශ පරිදි ප්‍රාශ්වාසයේ Nirodhe බලනවා. මුලදී ප්‍රාශ්වාසය කිටි දුරකින් පටන්ගෙන දිගට ඇදී ගියා. එය උදරයේ තෙක් ගමන් ගන්නා හැටි දුටුවා. තවත් දවසකදී ප්‍රාශ්වාසය දිගට පටන්ගෙන නාසයේ අගට වෙනතුරු කෙටිව යන හැටි දුටුවා. ප්‍රාශ්වාසය නතර වේදයිද සිතුණා. මේ දිනවල ප්‍රාශ්වාසයේ Nirodhe ඊටමත් මෘදුව සියුම්ව සිදුවන හැටි අත්දකිනවා. මරණාසන්න මොහොතේ මේ විදිහට මුදු ලෙස ප්‍රාශ්වාසයේ ගෙවි යනවා නම් ඒ කොපමණ සුන්දර මරණයක් වේදයි සිතුණා. මේ අවස්ථා තුනෙහිදීම ආශ්වාසයේ සිදුවේ කෙටිවයි. ඉදිරි මඟ පෙන්වීම කාර්ණිකව බලාපොරොත්තු වෙමි. සමහර දිනවල රාත්‍රියේ මෙදියම් රැයේ පාද දෙකේම හෝ එක හෝ එතන ඊටමත් වේදනාකාරී රිදුමකින් නිින්දෙන් අවදි වෙනවා. එහාට මෙහාට පෙරලී වේදනාව විඳිනවා. ඒ එක්කම වේදනාව එන්නේ යන්නයි යන ඔබ වහන්සේගේ නියමේ මතක් වී එයම අනුපස්සනා කරමින් අනාත්ම බවද හිතුවා. ටික වේලාවකින් පාදයේ වේදනාව නතර වුණා. නිින්දක් ගියා. වේදනාවේ Nirodhe අවබෝධ කරවීමට එළඹුණු වේදනාවක් දැයි සිතුණා. එසේ නොමැතිනම් ඇත්තටම මේ දැනෙන්නේ පාදවල ආබාධයක් වේදනාවක් දැයි දැන ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයත් වේවායි පතමි. සාදු සාදු සාදු. මේක ඇත්තටම ආධුනික යෝගාවචරගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක කාලයක් භාවනා කරපු පරියංක භාවනා ගැන කතා කරන්නේ. හිත යොදලා තියෙන කයට මූල කර්මස්ථාන වල තියෙන ආනාපානි ආනාපානි දෙකම දැකලා තිනවා. ඊට පස්සේ ඒකීකරුකම මත ඒ ආඳුමට්ටු වෙච්ච ගතිය මත ප්‍රශ්වාසයේ අග බලන පැත්තයි යන්න හදාන්නේ. නමුත් හැම තැනදීම ලියන්නේ ප්‍රාශ්වාසය කියලා ලියලා තියෙනවා. ඒ වචනේ නිවැරදි කරගන්න ප්‍රශ්වාසය කියලා. ආශ්වාසය නම් දීර්ඝයි තමයි. ආයන්න දීර්ඝ කරලා ප්‍රශ්වාසය කියන එක දිගට නෙවෙයි ලියන්නේ. ඒක භාෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මේ විදිහට ප්‍රස්වාසයේ දකින්න ඉස්සලා පියවර හතරක් ඉස්සරහට අවිලා තියෙනවා. තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට වැඩියෙන්ම Tamanට වැටහෙන්නේ හුස්ම බව තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ හුස්මත් එක්ක ඉඳ හිත කීකරු වෙනවා. මූණට මූණ දාලා තියන්න. එතකොට තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ ඒ හුස්මේ ගෙවෙන පැත්ත ප්‍රස්වාසයේ කෙලවර බලන්න. ඉතින් ඒ කියන්නේ හරියටම නිකන් එම්බ්‍රොයිඩර් රාමුවකට රෙද්ද චීලා අල්ලගෙන හිර කරගෙන දැන් මහන්න පටන් ගත්තා වගේ. එතකොට බිම තියලා ආයෙ නැගිට්ටත් අර එම්බ්‍රොයිඩරි රාමුවේම තමයි රෙදි කැල්ල තියෙන්නේ. එතකොට මෝස්තරේ මුකුත් වෙන්නේ නැහැ. අර මුලින් අල්ලගන්න ටික තමයි ආදුනිකයෙකුට මේ ලිපිය සඳහන් නොවන කොටස ආදුනිකයන්ගේ දැන ගැනීම සඳහා ලිපිය දෙන උත්තරයකට අනියමාර්ථයෙන් මම මේ මතක් කරන්නේ මේ මට්ටමට එන්නේ ඉස්සෙල්ලා තමයි හොඳට පටලව වාඩි වෙන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක සුහද වෙන්න ඕන. ඊට පස්සේ ඉරියව්ව ඇතුලේ තියෙන මොනවා හරි පරිවෘත්තීය ක්‍රියාවක් අහුවෙන්න ඉඩ තියෙනවා. අහු නැතුව ප්‍රශ්න නැහැ. ඒ අහුවෙන එක ආනපාන වෙන්න පුළුවන්, උදරේ පිම්බීම හැකිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට পায় බර පොළොට වැටෙන හැටි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ දකින්න දේ දැන් ඉඳගෙන ඉන්නකොට මේ වැටෙන දේ සම වැටෙන දේ සමහරට වෙහෙස කරයි. ඒක තැනක වාඩිලා ඉන්නකොට වෙහෙස කරනවා. නමුත් ඒ වෙහෙස කර දේත් ප්‍රමෝදයෙන් යුක්තව මේක අරමුණක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ භාවනාව තමයි. ඉඳගෙන ඉනකොට දැනෙන වෙහෙසත් මම දැන් මෙතන කියන ලේ පිට අරමුණක් කියන එක දැනගත්තට පස්සේ තමයි එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ වුණත් මිහිරියාවක් නැහැ. හරිනි ඒකාකාරී දෙයක්. ඒකට සුහද වුණාට පස්සේ තමයි ඔය ප්‍රසවාසය අග බැලීමට පුළුවන් වෙන්නේ. ඉතින් මේ ප්‍රසවාසය අග බලන්න පටන් අරගත්තට පස්සේ මේක සඳහන් කරලා තියෙනවා පේන ප්‍රසවාස බොහෝ විට කෙටි ප්‍රස්වාස කියලා. ඒත් ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ මේක අහුවෙන්නේ තුන්වෙනි පියවරට පළවෙනි චතුස්කයේ තුන්වෙනි පියවරට කායගත සත්‍ය පිළිබඳ චතුස්කයේ සඳහන් වෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති ශබ්බකාය පරිසංවේදී අසසි සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං අසසි සාමිති සික්කති ඉතින් මේකේ තුන්වෙනිවට තියෙන සබ්බකාය පරිසංවේදී කියන මට්ටමේදී තමයි මේ ප්‍රස්වාසයේ මුලැමැදාග කියන තුන. නැත්නම් ඒකට කියනවා ප්‍රස්වාස කය. ප්‍රස්වාස කය මුලුල්ලම දකින්න පුළුවන්. එතෙන් දෙනකන් අපි දකින්නේ එක්ක මුල එක්ක මැද එක්ක අග විතරයි. මුදුවට මුණට මුණ දාලා ඉන්නකොට තමයි ඒ දක්ෂයා තමයි දැනුම තියෙන කෙනා තමයි ගෙවෙන පැත්ත බලන්නේ. ඒක නොලැබුණා ප්‍රශ්න නැහැ. ඇත්තටම ඒත් භාවනාව යනවා. ගෙවෙන පැත්ත බලන්න පුළුවන් ඒක දක්ෂකමක්. එතකොට තේරෙන පටන් අර ගන්නවා ඒක සදාකාලිකවම අනි නිරුත්සාහයෙන් සිද්ධ වෙන්නේ. උස්ම යම් විදිහකට ගාලා දැම්මනම් ඒ කියන්නේ දැඩි බල ශෝකයක්. කාට හරි හුස්ම ටික හොඳට නිවෙනවා පේනවා නම් ඒකෙන් පේනවා ආවේග නැහැ කියලා. ඒකෙන් පේනවා මේ ආතතිගත වෙලා නැහැ. හිත වර්ණ ගැන්විලා නැහැ. මේ ගෙවෙන හුස්ම තියා නිසිනින්ද බලන් ඉන්න පුළුවන් නම් ඒකට ඕන නම් Nirodhi කියන වචනේ දාන්න පුළුවන්. ඒක වෙන්න හිතගත දෙක සංසිඳෙන්න. නැත්නම් කායික රෝග මානසික රෝග තියෙන්න බෑ. තිබුණොත් සුවාසේ හොක් කාලා යනවා. තමාරුන්ට ඒක අල්ල ගන්නත් බෑ. දරුවා මැරිච්ච වෙලාවක අම්මා මැරිච්ච වෙලාවක ගෙට ගිනි ගච්ච වෙලාවකේම ගානවා විතරයි හුස්ම එළියට දා ගන්න බැරුව එහෙම මැරලා යනවා. නමුත් යනවා හුස්ම පිට වෙන හුස්ම දිහා බලන් ඉන්න පුළුවන් කියනවනම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ ඉඳීමම තමන් හිතන්න ඕනේ දිගින් දිගටම දිගින් දිගටම ප්‍රතිපදාව දිගේ ඉදිරියට යනවා. එතකොට ලැබෙන ලාභය තමයි ඒ හුස්ම ගෙවන් කිරීම ආයස ආයාසිකේ නැත්තම් පීඩනකින් යුක්ත පිටත් වෙන හුස්ම ටික ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිලා බිඳුවටම යනවා. 100%ක්ම නතරලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. ඉතින් ගෙවෙනකොට කොච්චරක් දුරට අල්ලන්න පුළුවන්ද කියන එක තමයි මේකේ තියෙන සූරකම. එහෙ නැත්තම් මේ ඈතින් ඈතට යන ආශයන්තරවත් දිහා බලාන ඉඳලා ඇහ කරවිල වෙනකම් බලාන ඉඳලා තව කෙනෙකුට පේන්නේ නැතුව තියෙද්දි Tamanට පේනෝ නම් සද්දෙත් නෑ දැන්. තිතක් විතරයි තියෙන හෙල්ලෙනවා පේන්නෙත් නෑ. තාම පේනවයි කියලා. ආන්නේ දර්ශනය හොඳ ඇස්පල් මැති කෙනෙකුට විතරයි බලන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රසවාසයේ ගෙවෙන එක අටුවාචාන් වහන්සලා පෙන්වන්නේ ගාන්ධාරයක ටිකක් ගැහුවට පස්සේ දැන් ඔය එකට ගහන්න gediya ඒ සද්දේ ඉවර වෙන්නේ නැටි අහගෙන ඉන්න එක. කොච්චරක් දුරට යනකම් ඒකේ රැව්පිලි රැව් අහන්න පුළුවන්ද කියන එක මතින් Tamange සතිය ප්‍රමාණ වෙනවා. ඉතින් ඒකට අපිට විනාඩියකට 30ක් 40ක් 50ක් විතර වගේ හුස්ම රැලි පිට වෙනවා. ආන්නේ හුස්ම රැලි පිට වෙන එක බලන් ඉන්නවනම් ඒ කෙලින්මම සතිපට්ඨාන. ඒ නිසා ඒක කොච්චර දුර දැක්කද නොදැක්කද ප්‍රශ්නයක් නැහැ. මේ බැල්ම, මේ දැක්ම, මේ දෘෂ්ටියම හරි වටිනවා. ඊට පස්සේ සංකල්ප තියෙන වේදනා, ඒ වේදනාවලුත් වෙනතට වැඩිය බොහෝම වද දෙන ස්වරූපේ එහෙම නැත්නම් මේ පෙළෙන ස්වරූපේ මතුවේ. ඒ භාවනාවේදී බොහෝ විට ඔය ඉඳගෙන ඉන්නකොට නැත්නම් නිදාගෙන ඉන්නකොට වගේ බර වැඩ කරනකොට එන එක නෙවෙයි. එන වේදනා වලට බුදුහාමුදුරු පාවිච්චි කරන දෝමනස්ස කියන වචනේ. දුක්ඛ නෙවෙයි. දුක්ඛ කියන්නේ කායික වේදනා. මේවා දෝමනස්ස වේදනා. මානසික වේදනා. ඒක මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිල කට කනවා ඇරනවා ඉවසන්න බෑ වගේ ඉවසන්න බෑ. අහවල් කියලා තැනකත් නෙවෙයි එන්නේ බොහෝ විට පදාතේක එනවා. බලාන හිටපුවාම Taman නැගිටලා යන හොයන්න බෑ. අන්නේ දෝමනස්ස වේදනාව ආවට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා නම් බෙහෙත් ගන්න එකක් නැහැ කවුරක්වත්. ඔක්කොටම ඒක බලන්න බැරි නිසා තමයි ඔය දොස්තරලා හම්බෙන්න යන්නේ අර බේත බොන්නේ මේ බේත බොන්නේ හරියට අර ප්‍රසවාසය බලන්න බැරුවා වගේ. ඒ නිසා මේ දෝමනස්ස වේදනාව මේ හේතු සහිතවම නෙවෙයි එන්නේ. කායික වේදනාව නම් තුවාලයක් වෙලා ගලක් වැදිලා රිදිලා මහන්සි වෙලානේ දෝමනස්ස වේදනාව එනවා. එතකොට බලන්න හිටියොත් පේනවා මොන්න තරම් සුඛෝපභෝගී වස්තු තිබුණත් කොච්චර වස්තු හම්බ කරත් දෝමනස වේදනාව ආවොත් කරන්න දෙයක් නැහැ. හැබැයි යෝගාවචරය පොහතත් නුනත් හම්බ කරලා නැති වුණත් දෝමනස වේදනාව හඳුනාගෙන තිබුණා නම් පේනවා දෝමනස වේදනාවේ පොහසත් දුප්පත් ભેදයක් නැහැ. භාවනා කරපෙන්න යාට ටික හුරු වෙච්ච නිසා ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ කියලා දාන්න. එහෙම නැත්නම් යකා එන්නේ ඉස්සලා බය වෙනවා. ඉතින් ඒ නිසා ඒකත් හරිම පැංගිරි. හරිම තිත්තයි. නමුත් ඒක පුරුදු කළ යුත්තක්. පුරුදු කෙරුවොත් යෝගාවචරය ගොඩක් වෙලාවට මේ චෝදනා කරන ගති භාවනා කර ගන්න බැරි වෙන චෝදනා ගොඩාක් අයින් කර ගන්න පුළුවන්. ඒ චෝදනා ගොඩක්ම දුක් වේදනා නිසා එනව නෙවෙයි. දෝමනස්ස නැත හිතින් හදාගත්ත දේවල්. ඒ නිසා අන්නේ ඒ ස්වරූපෙන් බලනද ප්‍රතිඵල නොලැබුණත් ඒ බලන බැල්ම වටිනවා කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මුලින් සමාන වේගයෙන් පීවර 4ක් 5ක් වේගවත්ව ඉදිරියට හා පසුපසට ඇවිද්දෙමි. ඉන්පසු සෙමින් පීවර මෙනෙහි කරමින් ඇවිද්දෙමි. එහිදී වම තබන විට වම ලෙසත් දකුණ තබන විට දකුණ ලෙසත් මෙනෙහි කළෙමි. එහිදී විනිබේ සිට ඇඟිලි දක්වා ක්‍රමයෙන් තදවන ගතිය විහිදෙන ගතිය නිරීක්ෂණය කළෙමි. වම තබා දකුණට මාරුවන විට ශරීරයේ බර සම්පූර්ණයෙන්ම වම් කකුල මතට වැටෙන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ අතර ගමන් කරන විට මුළු ශරීරයම ඉදිරියට තල්ලු වෙන බවක් දැනුනි. පරියංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පරියංකයට වාඩි වී මම දැන් මෙතනයි සිතා ශරීරය දිහා ටික වේලාවක් බලාගෙන ටික වේලාවක් යන විට තද නිදිමත ගතියක් දැනී හුස්ම රැල්ලක් නිරීක්ෂණය කිරීමට අපහසු විය. උත්සාහයෙන් නිඳ යාමට නොදී සිටියද ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන තැනක්ද දැනගැනීමට අපහසු විය. මේ ශරීරයේ වේසකර ගතිය නිසා ඇති වූක් යයි මට සිතුනි. එම නිසා වැඩි දුර සක්මන් භාවනාවට කාලය යෙදුවෙමි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. මේකදී මේ සාකච්ඡාවට ලක් කරන බලාපොරොත්තු වෙන්නේ මම මේ පරියංග පිළිබඳ කොටසයි. ඒකේ ඉඳගෙන ඉන්නකොට මේ දැනෙන වේදනාව සමාවෙන්නේ මේ නිදිමත ගතිය බැලුවාම ඉතින් අපි විවිධාකාර නිදහසට කරුණු දෙනවා. නැංග මහන්සි වෙච්ච නිසා වෙන්නේ නැති වැඩමුළුව පටන් ගත්ත දවස් නිසා වෙන්නේ නැති සක්මන නැති නිසා වෙන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි අපි දන්න කරුණු. නමුත් තව නොදන්න කරුණු දෙක තුනක්ම තියෙනවා. ඒවත් සලකා බැලුවොත් ওই දන්න කරුණු ටික නම් ඔක්කොම මුස්පේන්තු, නාස්තික පශ්චාත්තාපෙන්නේ. අපි නොදන්න කරුණු දෙක තුනක් තියෙන ඒවා සමාජලාවට මිත උනන්දු කරවන සුළුයි. ඒක තමයි මේ ඉඳගෙන ඉන්නකොට අපි ඉද්ද ගැහුවා වගේ භාවනා කරන්නේ හිතේ රාග ద్వේෂය තියෙනකන් විතරයි. රාග ద్వේෂය යට වෙච්ච ගමන් මේ කය වැක්කිරෙන්න පටන් ගන්නවා. එතකොට සමහර විටක මේක නින්දකට වඩා මේ හිත සැඟවි ගැනීමක් ඒ කියන්නේ හිතට ආහාර නැහැ දැන්. තාම මේ ප්‍රධාන කෙලස් දෙක නැහැ. එතකොට මෝහේ මැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක එකවර ඉන්නේ නැහැ. නිසා යෝගාවචරය දන්නවනම් එතකොට ආනාපානෙ පේන්නේ නැහැ කියන එක සාධාරණ සාක්ෂියක් ඒ වෙලාවේ. නමුත් යෝගාවචරය දන්නවනම් මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. ඒ නැත්නම් යෝගාවචරයට හිතා ගන්න පුළුවන් නම් මේක කෙලෙස් අඩු ගතියක් කියලා. එතකොට මේ යෝගාවචරය තියෙන්නේ මේ හිතේ ලීන භාවයට අවදි වෙන එක. ඒකට තමයි ඔය අප්‍රමාද කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඒක ඉංග්‍රීසියෙන් තමයි ඩෙලිජන්ස් විජිලන්ස් කියලා කියනවා. ඒ මත්තම් තත්ත්වයට ආවට පස්සේ මාර්යා අපිට කියනවා හරි කම්මැලි, හරි නීරසයි, නිදිමතයි කියලා අපිට බුද්ධි විඳින්න දෙන්නේ. හැබැයි මේ බුද්ධි විඳින්න බැරි වුණාට මේක තමන්ගේ ශ්‍රමයෙන් හම්බ කරපු එකක්. තමන්ගේ ප්‍රතිපදාවක්. ඒ නිසා යෝගාවචරය ඒක ලැබුණාට පස්සේ ඒක බුද්ධි විඳින්න නම් ලෑස්තිලා යන්න ඕන. ඒ ලෑස්තිලා යන වචනේ තමයි අපි ලොකු සාංශේ ඒ කමඨාන් සුද්ධ කරන වෙලාවේ මතක් කරන්නේ. ඕකට ලෑස්ති වෙලා ගියොත් තේරෙයි. මුලින් මුලින් හොඳට ඉන්න ඉරියව්ව පේනවා. ආස්වාස් ප්‍රසවාස පේනවා. Taman දාන්නෝ. අන්තිමට මේ අරමුණු ගෙවෙනත් එකම කෙලස් කොහොම විට ගෙවි යෑම සිද්ධ වෙනවා. එතකොට මේ නිදිමතක ස්වරූපෙන් තමයි මේක මතුවෙන්නේ. හැබැයි මේකෙන් වෙන්නේ කෙලස් කැපෙන එක. ඒ නිසා මේක නිදිමතකට හේතු මේ කයි මහන්තිය නිසා වැඩමුළුවේ පළවෙනි දවසේ නිසා මත් දහන නිසා කියනවා වෙනුවට මේ ලීන භාවය කියලා හිතලා මේක භාවනා උපයාගත් දෙයක්. ප්‍රතිපදාව දියුණුවක්. එව නැත්තම් මේක කෙලෙස් අඩු සත්‍යයක් කියලා ගියොත් යෝගාචරයට මේකේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් වුණොත් අර විදිහට බලාපොරොත්තු වෙනවා කියන එකත් එක වචනයක් එව නැත්තම් ලෑස්තිලා දෙක සර්වචනාංශයේ සමානලට පාවිච්චි කරන වචන මේකට ප්‍රමෝදය පහල කරන්න. මගේ භවනා මෙච්චර ඉක්මනට සාර්ථක වෙලා. රාගේ ద్వේෂේ නැහැ. ඉතින් ඒක නිසා මම මේකට අවදි වුණේ නැත්තම් වතුර දහක් අදලා කලේ බින්ද වගේ බබා බබා දොයි බබාට දොයි යන දෙන මේකට අවදි වෙන්න අපි අතර තුනේ සමාන කුසලතා දෙන්නේ නෑ මෙයාට වැඩිය මෙයා දක්ෂයි කියලා එකක් අපිට උප්පත්තියම හම්බෙලා තියෙන සමාන කුසලතා හැබැයි කරන්න ඕනේ මේක කියලා දන්න කෙනාට විතරයි කුසලතාවයේ තේරෙන්නේ එහෙම නැති එකනා නිදා නිදි නින්දට හේතු වෙනවා නින්දට හොයතු හොයන එකම මාර්ගපාක්ෂික මේක නිින්දක් නෙවෙයි. මේක භාවනාවෙන් ආපු එකක් කියලා. ඒ පැත්තෙන් බැලුවොත් අපිට මේක සතුට වෙන්න පුළුවන්. ඒ නිසා මේ මේ කාරණා දෙක හිතේ තියාගෙන ඉදිරියට සූදානම්ව භාවනාවට බහින්ද කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව සඳහා අසුන් ගැනීමේදී මා කුඩා පුටුවක හිඳගත් අතර එස්පියාගෙන භාවනා කරන විට නිදිමත ක්ෂණිකව ඇතිවේ. ඇස් මදක් ඉවරව තබාගත් විට සිත එකතෙන් කර ගැනීම තරමක් අසීරු විය. වඩාත් නිවැරදි ක්‍රමයේ ඇස් තද කර පියා ගැනීමද අඩවන්ව සිටීමද ආනාපාන සති භාවනාවේදී හුස්ම ගැනීම දැනෙනමුත් ප්‍රස්වාසයේ පැහැදිලි නැත. නාසිකාග්‍රයේ හුස්ම ස්පර්ශ වීමක් නොදෙනේ. හුස්ම ගැනීමද දකුණු නාස්පුඩුවෙන් පමණක් ගන්නා බවක් දැනේ. පිටවීම අපැහැදිලිය. එබැවින් පිම්බීම හැකිලිම ගැන සිත සිහිය යොමු කළෙමි. එය නිවැරදිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකේ පටලවිල්ලක් පේන්න තියෙන. ඒ කියන්නේ මුලින් කියනවා වාඩි වෙලා නිදිමත ගතියක් එනවා කියලා. දෙවෙනි කොටසේදී කියනවා ආනාපානෙ පේනවා. ආස්වාද පේනවා ප්‍රසවාසය පේන්නේ නැත්නම් සූර නැහැ ප්‍රසිද්ධ නැහැ නිසා මම මේ පිම්බි මැක්ලිම ගන්නද කියලා. ඉතින් මට දැනගන්න ඕනේ මේ ආනාපානෙ පේන වෙලාවේදී මම දැන් ඉන්නේ ඉඳගෙන මම මේ ඉන්නේ හුස්මත් එක්ක කියලා හුස්ම රැලි කීයක් විතර එක දිගට බලන්න පුළුවන් හැකියාව මේ ලියන රචනය කරපු එක්කනට තියනවාද කිව්වොත් පටලවිලි තියේදී උත්තරක් වෙන්න පුළුවන්. කැමැතිද ලියපු එක්කනට උසන්? දැන් මයික් එක පොඩ්ඩක් පිටක් කරන්න. මගේ ප්‍රශ්නේ තමයි මේ විදිහට දැක දැක දන දන හුස්ම රැලි කීයක් එක දිගට සතිය පවත්වන්න පුළුවන්ද කියලා. ස්වාමීන් වහන්සේ මම ඒ පුටුවෙන් ඊට පස්සේ මේ බංකුවට මාරු වුණා. ඊට පස්සේ තමයි මට මේ හරියට දැනුනේ මං හිතන්නේ හුස්ම වාර 10ක් 12ක් වගේ ගත්තයින් පස්සේ තමයි. එතකොට මං අහන ඊගා ප්‍රශ්නමයි මේ 10 12 තියෙන එක 14 15ක් කරන්න මොන වගේ ප්‍රයත්න කෙරුවොත් හොඳද කියන එක. මොන වගේ ක්‍රමසා විද්‍ය අපි පාවිච්චි කරන්න ඕනද මොන විදිහට අනුග්‍රහ කෙරුවොත් මේ පෙනිච්ච එක 10 12 13ක් 14ක් කරගන්න මොකක් කෙරුවොත් හොඳයි කියලාද ඔය මොලේට වැටෙන්නේ මම කොහොම හරි උදේ අර හරිම රස්නයක් දැනුණා පස්සේ මේ නාලවිලා තමයි දෙවෙනි සැරේට කරේ ඊට පස්සේ මට හරි ගියා කියලා මට හිතුණා ආයසරේ නම් ඒකේ ප්‍රශ්නයක් නෑ. වතුර තියෙනවා හිතන්නේ. උදේ වන්දක පොම්පයක් ගහනවා නේ උනාට වැස්සොත් අපි වතුර දෙන්න. තවදරක් නාද ඒක. තව ඒ වගේ මේ භාවනාවට අනුග්‍රහ පිණිස මොන වගේ ක්‍රමසා විදි මොන අනුගමනය කිරුවොත් හොඳයි කියලාද හිතෙන්නේ. ඒ පිළිබඳව නම් එච්චර දැනුමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට අපිට ඕන කරලා තියෙන යෝගාවචරයේ අනුග්‍රහය දැන් 10ක් 12ක් ගන්න පුළුවන් කියන එක හොඳටම වැඩියට බහලා තියෙනවා. එහෙමයි. ආයෙ පිම්බි මැකිලිම් බලන්න ඕනක මොකුත් නැහැ. පශ්චාත්තාප වෙන්න ඕනේ මොකුත් නැහැ. දැන් අපිට තියෙන යන වැල යන පැත්තට මැස්ස ගහලා දෙන එකයි තියෙන්නේ. දැන් බලන්න ඕනේ 10 12 අනිවාර්යයෙන්ම එන විදිහට එදා දැනුමුතුකම ගන්න. එහෙනම් බෑන 13 12 13 කරන්න. එක පරියන්කට එකක් ඇති. එහෙමයි. ඊගා පරියන්කේ 14 කරන්න. එච්චරයි. එහෙමයි සර්. එහෙම නැත්නම් අපි හැමදාම හිතනවා මේ gediy pitima නිවන් දකින්න බිම්බීම ඇකිලිමෙන් හරියයි. එහෙම නැත්නම් වෙනම ආසන જાතියක් ඇති ටිබෙට් රටේ ඒක ගෙනල්ලා වාඩි වෙච්චම හරියයි කියලා নানা ප්‍රකාර පිස්සු කෙලිනවා. ඒ පිස්සු කෙලින්න ඕනේ දැන් තමයි හම්බෙලා තියෙන පාර තියෙනෝනේ. පොඩ්ඩක් හරි තෙතමනයක් තියෙන තැන ඒක දිගේම යන හැටියක් බලන්න. ඒ නිසා ශරීරයෙන් අහන්න මේ හුස්ම 12ක් ඒ හරියටම ගන්න වෙන්නේ දල වශයෙන් 12ක්ද. මට මේක 13ක් කරන්න මොනවද කරන්නේ? අපි දොරසිරින් චක්‍රේ කටපාඩම් කරපු ළමයාට 13 චක්‍රේ කටපාඩම් කරන්න අමල දාත්‍ර උදව් කරනවනේ දෙකේ චක්‍රේ තුනේ චක්‍රේ දැන් නම් ඕවා නෑ ඇත්තටම මම ඔය පාවිච්චි කරන්නේ. දැන් අර කම්පියුටර් ඔබන එක විතරයි කරන්න තියෙන්නේ. දෙකේ චක්‍රේ කටපාඩම් කරුවට පස්සේ තුනේ චක්‍රේ කටපාඩම් කරනවා. තුන කිරුවට පස්සේ හතර. ඒ නිසා අපි මේ භාවනා වැඩමුළුවේදී තාමත්ම හිමීට තමන් ළඟ තියෙන දක්ෂතාවලින් තියෙන ප්‍රභවයෙන් හදාගත්තාම ඒවා තමන්ගේම ක්‍රම. ඒක නිසා පිම්බි මහකිලිමට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉස්ලාම කරන්නේ හුස්මත් එක්ක යාළු වෙන එක. යාළුවන ප්‍රමාණයත් එක්ක යාළු වෙන. හුස්ම ගන්න. ඊට පස්සේ තමයි හුස්මේ වමත මේ ආස්වාදයේ තේරෙන්නේ ප්‍රසවාසයේ තේරෙන්නේ නාස්පුඩුවේ තේරෙන වමේද දකුණේද ඔක්කොම විස්තර ගන්න පුළුවන් ඉන්නේ හුස්මත් එක්ක සුවදුනාට පස්සේ. ඒ නිසා මේකේ තියෙන මේ නාස්තික පැත්ත පැත්තක දාලා ආනාපාන දිගේම අනිවාර්යෙන් මට යන්න පුළුවන් මොන විදිහ කෙරුවොත් මේ 12 13 කරගන්න පුළුවන්ද කියලා උත්තරයක් හොයන්නේ කැමැතිද වාක්‍ය දෙක සක්මන ගැන කියන්නේ සක්මන් භාවනාව ගැන සක්මන් භාවනාව මම ඊට කැමැත්තෙන් කරන දෙයක් එතකොට කිසිම කම්මැලිකමක් මොකවත් ඇති වෙන්නේ නැහැ. මම හිතනවා මේක හොඳට සාර්ථකව යන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් ඒක එපා ලියන්න මේ කුණු වර්ප ලියනවා. හරියන එක විතරක්ම ලියන්න. ඕගොල්ලන්ගේ වැඩේ වරදිනව ලියන එක කමටහන් සුද්ධ කිරීම කියනවා. ඒක මුස්පේන්තුවක්. ඒ අහගෙන ඉන්න මිනිහගෙත් ඉස්මොල පුස් කරන වැඩ. හොඳ ටික විතරක් ලියන්න. එහෙමයි ස්වාමී. එතකොට හිතගත ප්‍රබෝධමත්. එහෙම නැතු අර කරන්න බෑ මේක කරන්න බෑ කියලා කියනවනම් දික්කසාද නඩුකට ඒ උසාවියකට යන්න. මට සක්මන හොඳට කරදෑ. මට කිසි බාධාවක් නැහැ කියලා පටන් ගත්තා නම් ඉතින් ඒකෙන් ගොඩාක් උත්තර තියෙනවා. සක්මන් කරන්න සක්මන් කරනකොට 12 ධාතුන් කරන එක එච්චර අමාරු නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ හැම වෙලාවෙම හැකි සංඥාව මේකට කියන්නේ. හැකි සංඥාව ප්‍රබෝධමත් ඉතින් වැඩ කරන්න ඕන. එහෙම නැති කට්ටිය තමයි ගොඩක් ඉන්නේ මම දන්නවා උඹුණු දිහා බලනකොට මට පේනවා. මම ඒ කට්ටිය බලන්නෙම නෑ ඒගොල්ලෝ දිහා. යන්නේකත් එක්ක ගමන ගියා. යන්න හා කියන එකත් එක්ක ගමන ගියා. අනික කට්ටිය පිටිපස්ස යනොත් බුදුහාස කියන්නේ අපටි වාණිතාවයක් එපා. උරිස්ස තුඩින් ආපහු බලන්න එපයි කියලා තියෙනවා. ඉන්න හරියක් දකින්න තියෙන්නේ පෙරේත පුහුණු. ඉස්සරහා බලාගත්ත ගියාම යන කෙනත් එක්ක යනවා. හිතටත් ඒ විදිහට හිතේ තියෙන ක්‍රමසාවිදි කියලා මේකට කියන්නේ ways and means වලට ඉඩ දෙන්න ලක්ෂයක් තියෙනවා. එහෙනම් හොඳට සක්මන් කරන සක්මන් කරලා වාඩි වෙන්න මට 12ක් පුළුවන් 13ක් වේවා. හිත ගියාට පස්සේ ආයතරයක් ආයතරයක් හිත තියන්න බලන්න 12ක්වත් පුළුවන්ද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න පුළුවන්. එහෙමයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව. මම නාසිකාග්‍රේ අරමුණු කරගෙන හුස්ම ගැනීම හුස්ම හෙලීම දිගටම කළෙමි. එවිට හුස්ම නාසයේ අග තෙරපෙන බවක් පසක් විය. හුස්ම ගැනීම හා පිටවීම නිදහසේ කරගෙන යන අතර තුර නොයෙකුත් සිතුවිලි මතුවී භාවනාවට බාධා ඇති වූ නිසා නැවතත් මුල සිටම හුස්ම ගැනීම හෙලීම කළෙමි. ටිකෙන් ටික හුස්ම සියුම් වී යන බවක් හැඟුණෙන් නැවත නාසිකාග්‍රේ හිත පිහිටුවා භාවනා කෙලිමි. එවිට ආස්වාසේ තරමක හුස්මකුත් ප්‍රස්වාසයේදී දිග හුස්මකුත් කැඩි කැඩි යන දැනෙන්නට විය. එසේ දිගට කරගෙන යන විට හුස්ම ගැනීමට වඩා හුස්ම පිට කිරීම ප්‍රස්වාසයේ පමණක් වරහන් ඇතුලේ පිට කිරීම ප්‍රස්වාසයේ පමණක් කියලා වරහන් ඇතුළේ තියෙන බව හැඟින. එතෙන් සිට ඇති වෙනවා නැති වෙනවා කියා සිත සිතා භාවනා කළෙමි. හුස්ම ගැනීම සහ පිට කිරීමක් පමණක් බවත් ඒ ඉබේ සිදුවන දෙයක් බවත් මේකයි ඒ හැර කිසිම දෙයක් නැති බවත් තේරුම් ගියා. ඊළඟට සක්මන් භාවනාව එක පාදයක් ඔසවනවා ගෙනියනවා තබනවා සිතමින් භාවනා කෙලිමි. බිම තබන පාදයේ තදබරට දැනුණු අතර ඔසවා ඇති අනෙක් පාදයේ සැහැල්ලුවට දැනුණා. මේ මාරුවෙන් මාරුවට සිදු වුණා. ඒ අතර හිත පිටතට ඇදී යන බවත් හැඟුණා. නැවත භාවනාව අරමුණු කරගනිමින් පාතබන විට කකුලේ දන හිසට පහළ කොටස තද රස්ණයට දැනුණා. මේ මාරුවෙන් මාරුවට සිදු වුණා. පාතබන කකුලේ මාපට ඇඟිල්ල වැලිවලට වඩා තෙරපෙන ගතියක් දැනුණා. කයත් වරහන් ඇතුලේ පාදයට පොට්ටබ්බයත් කාය විඥානයත් සමග ස්පර්ශ වීමෙන් වේදනා සහ සංස්කාර පංච උපාදානස්කන්ධේ මෙනෙහි කරමින් භාවනා කළා. පාදයට රස්නයක් දැනුණට පසුව ධාතු මනසකාරය කළා. පැයක් පමණ වේලා සක්මන් කරන විට හිත හා සමානව කයද සැහැල්ලුවටපත් වුණා. ඉන්පසු භාවනාව දිගට කරගෙන යන විට පාදත් සැහැල්ලුවටපත් වී කයේ සමබරතාවයක් ඇති වී කයේ සමබරතාවයක් ඇති වුණා. ඉන්පසු ඊතා සැහැල්ලුවෙන් සක්මන් භාවනාව කිරීමට පහසු වුණා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක් වේවා. ඔතේකට අපි කියනවා අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා. මුලදී නම් වම දකුණ ඔසවනවා තබනවා නැත්නම් එක පාදයක් වශයෙන් බල බල කරලා වැඩේ හරි ගියා නම් භවනා භවනා විසින් කරගෙන යන්න ගන්නවා. එතකොට අපි නිසන් වනේ පාවිච්චි කරන වචන තමයි gediya pitima ඇවිදින බව දන්නවා ඉච්චරයි. ඔය විස්තර මොනවත් නැහැ හොඳට දන්නවා මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. ඒකේ ඒක විශ්ීම කියනවා. පරියන්කෙත් එහෙමයි. මුලින් මුලින් හරකව කරත්තර තියලා බැඳ ගන්නකම් අමාරුයි. බැඳලා ටිකක් දුර ඇද්දාට පස්සේ ඌ කරත් ඇදගෙන යන්න පටන් ගන්නවා. අන්නේ මට මුල් ටිකේදී ඇත්තටම ඉතින් කවුරු ළඟ ඉඳලා ඌ ගැට ගහලා අමෝරාවෙන් කරත්තර තියලා බැඳ ගන්න එක කරන්න ඕනේ. ඊට පස්සේ ඉබේ යන්න පටන් අර ගන්න. ඒක ඉතින් අර පෙර කළ පිනක් කියලා මං කියනවා. ඊට පස්සේ කලබල කරන්න එපා. ඊට පස්සේ වැඩේ යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මුලදී හැමදාම ආදුනිකෙක් වගේ අද වැඩ පටන් ගත්ත කෙනෙක් වගේ මුල ටික හදලා දෙන්න ඕන. වැඩේ නිසින්ින්ද යන්න පටන් ගත්තට පස්සේ ඒකට වැඩේ බාර දීලා හොඳ සමීපව හොඳ සාදරයෙන් මේක දිහා බලාගෙන එක විතරයි කරන්න. බලාගෙන ඉඳලත්මදි මේ වගේ බලාගෙන හිටපු පේන තොරතුරු වාර්තාගත කිරීමෙන්මයි මේ භාවනාවට පන්නරේ ලැබෙන නිසා මේක හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව කිරීමේදී නාසිකාග්‍රේ ළඟ සිත තබාගෙන භාවනාව වඩන විට හුස්ම හොඳින් ප්‍රකට වේ. දිග හුස්ම සහ කෙටි හුස්ම මුල සිට අග දක්වා ආස්වාස ප්‍රස්වාසයේ වඩාගෙන යන විට ටික වේලාවක් හුස්ම නවතී. නැවත දිග හුස්මක් වැටි පෙර පරිදිම ආස්වාසයේ ප්‍රස්වාසයේ කෙරෙහි සතිය පවත්වමි. හුස්ම 10කට වඩා සිත පිට යන්නේ නැතිව සතියේ පිහිටුවා ගත හැක. තව දුරටත් කරගෙන යාමේදී ශරීරයේ තදවන බවක් දැනේ. සක්මන් භාවනාව ඊට හොඳින් වැඩි. පයේ සැහැල්ලු බවක් අත්දකිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ අර මුල් කොටසේ තියෙන විදිහට හුස්ම පෙනෙමින් නොපෙනෙමින් යනවායි කියලා කියන්නේ මේ හුස්මත් එක්ක සුවද වෙච්ච ගතිය. එතකොට ඔය කයේ සහැල්ලු ගති පිටින් එන සද්ද හිතවිලි වගේ දේවල් මේ වෙනතට වැඩිය පේනවා. පෙනිය යුතුයම නැහැ පේන්න ඉඩ තියෙනවා. ඒත් බලන්න ඕනේ හුස්ම නැති වුණත් හුස්ම තිබුණත් සතිය කැඩලා නැතුව මේ වේදනාව බලලා මේ සද්දත් අහලා මේ හිතවිලිත් හිතලා Taman අර ඇති කරගත්ත සති ධාරාව අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක යෝගාචර ජීවිතයේ හොඳ සෙල්ලක්කාරකමක් වෙනවා. උසයි ඉස්සෙල්ලා සතිය පිහිටව ගන්න ආනපාන. ඊට පස්සේ සතිය පිහිටව ගන්න ආනපානේ නැතුව අරමුණක් නැතුව. ඊට පස්සේ බලන්න මේ එහෙන් මෙහෙන් අර සද්ද හිතවිලි වේදනා එද්දි අර ගත්ත ගැම්ම සතිය පිළිබඳව ඇති කරගත්ත මේ හුරුව කඩා ගන්න නැතුව යන්න පටන් ගත්තොත් මේ කරදර ආවට කරදර ගන්න නැතුව යන හැටි ඉගෙන ගන්න. ඒකට මම කියන්නේ හිත කරදර ගන්න නැතුව යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කරදර වලින් අපිට ලොකු පාඩමක් උගන්වනවා. කොච්චර දුරට අපිට ඉවසීමේ ශක්තිය තියෙනවද ප්‍රතිශක්තිය තියෙනවද කියලා. ඉතින් ඒකටකට එතකොට පිටින් කරදර එන එකත් අපේ පරණ අපේ කර්ම ශක්තිය තමයි. ඒන කරදර මට්ටමට බලන්න කවුරු ආවත් Taman තමන්ගේ ගමන සති ධාරාව කඩා ගන්න තුයි අනේක තමයි දෙන්න තියෙන උපදේශය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව පටන්ගෙන මෙද හරියේදී පමණ නිදමැති ගති නිදිමත ගතියක් දැනේ. නමුත් හදිසියෙම නිින්දෙන් අවදිවීමෙන් නැවත ආනාපාන භාවනාවට යන්නේ. මේ සමාධියක් දැයි වරක සිටේ. මට මෙය ගැටලුවකි. අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකදී ආයසරයක් මේක වෙන්න ඇරලා මෙන්න මේ කරුණු තුනට පොඩ්ඩක් හිත දාලා බලන්න. නිදිමතෙන් පස්සේ නැත්නම් අවදි වුණාට පස්සේ කොච්චර අමෝරාවෙන්ද ආනපානට එන්නේ නැත්නම් ඉබේම එනවද කියන එක. මේ නැවත අරමුණට ඇවිල්ලා හිත පිහිටවන එකට සතුප්පාදේ කියලා තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. නැවත සතිය පිහිටවනවා. එතකොට බලනකොට බලන්න නැවත අරමුණට ගණ්ඩ තියෙන අමෝරාවෙන් දෙන්නේ ස්වභාවයෙන් එනවාද කියලා. ආවට පස්සේ ආනාපානේ නතර කරපු තැන ඉඳලා මෙතෙන්ද එනකන් ආනාපානේ ඇවිස්සීලාද නැත්තම් අර තමයි නැතුව හිටපු එකකින් ප්‍රශ්නයක් නැතුව ආනාපානේ බොහොම පශ්චාත්මේ ඇවිස්සීමකින් තොරව අරමුණ තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් අරමුණ නිකන් තියෙනවා කියන්නේ යන්න එපා. අරමුණ බලන්න මම නැති වෙලාව ඇවිස්සීලාද කියලා. දෙක තුන මේ විදියට හිත පිට ගියා හෝ සමාධිය හෝ නිින්ද නිසා පශ්චාත්තාවයක් තියෙනවද කියලා බලන්න. පශ්චාත්තාවය නැත්තම් විතරයි ওই වෙච්චිය ගැන වාර්තා කරන්න පුළුවන්. පශ්චාත්තාවය තියෙන කෙනාට ක්‍රොස් කටේවත් අත දාගන්න බෑ. ඒ නිසා නැවත හිත ගන්න එක අමෝරාවෙන්ද නැත්තම් ලේසියෙන් අරමුණට ගන්න පුළුවන්ද? නැවත ඇවිල්ලා බලනකොට අරමුණ ඇවිසිලාද නැද්ද? තුන මේ වෙච්ච සිද්ධියට පශ්චාත්තාපයක් හිතේ තියනවද කියන තුන අහුලා ගන්න සුළුව ඕක දිගට දිගට වෙන්න දෙන්න. එතකොට තමයි මේ සිද්ධිය පාලනයක් හැටතර ගන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි. අතිගෞරු පූජනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මූලික කමඨහන් අනුව උදේ කාලයේ සක්මනෙහි යෙදුණෙමි. මුලින් අදිෂ්ඨාන කර වම දකුණ වශයෙන් පසුව ඔසවනවා තබනවා වශයෙන්ද සක්මණේ යෙදුණු අතර බොහෝ දුරට සාර්ථකව කෙරෙන අතරින් පතිර සිත වෙනස් වුණත් ෂණිකව අදාළ පරිදි සක්මන කර ගියෙමි. සක්මනේදී ලනුපැදුරේ ගොරෝසු ගතියත් සමහර අවස්ථාවල උඩට තිබුණු කෙඳි ඇඟිලියට ඇනීමත් සිදුවිය. වැලිමලුවේ සක්මන කකුලට සීතල ගතියක් දැනීම හා පොළවේ සමහර රළු තැන්වල ගැටීමේදී කකුලේ වේදනා දැනින. එහෙත් 75ක් සාර්ථක විය. පරියංක භාවනාව. මුල් පයේදී සිත එහිමිහි පනිමින් මුල් විනාඩි 15 පමණ කාලය ගත වූාට පසුව ඉඳහිට සිත එහිමිහි විසිරුණාද ඒ දැනුමක් ඇතිව විසඳා ගතිමි. දෙවන පියවරේදී 90ක් සාර්ථකව සිත පවත්වා ගැනීමට හැකිය. gediye නාද වීම නිසා සිත සියුම්ව නිහඬව පවතින වේලාව තව දුරටත් යාගත නොහැකි විය. වේදනාවක් ඇති වූයේ නැත. එය භාවනාවේ දුර්වලකමක්ද. එහෙත් ශරීරයේ තනින් තන කුහුඹුවන් දුවන ලෙස දැනින මෙවර නිදිමත ගතිය නොවිය. මම නවකෙක් බැවින් තව දුරටත් ඔබ වහන්සේගෙන් වැඳ නමස්කාර කර උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා. මේක ඇත්තටම වේදනාවල් පිළිබඳව අවස්ථා තුනක් සඳහන් වෙනවා. පිටින් ඉඳලා අහගෙන ඉන්නේ කියනකොට ටිකේ වේදනාවල වශයෙන් ගන්නවද නැද්ද කියන එක Tamange වැඩි. ඇවිදිනකොට කකුලේ අමාරු දැනෙනවා. එතකොට ඇවිදිනකොට දැනෙන කකුලේ අමාරුව මේ සතිය පිහිටවන්න යන නිසා වැටහෙන දෙයක්ද නැත්නම් ওই බල්ලන්ඩ හැතැම්ම නැහැ වගේ අපි ඇවිදිනකොට අපි දන්නෙත් නැන්නේ කකුල් දෙයක් තියෙනවද කියලා. වේදනාව වැත්තක තියෙද්දී මොනවද කරන්නේ කියලා දැන සක්මණේ සක්මන් කරනකොට කකුල තියෙන වේදනාව දැනෙනවා. එතකොට මේ වේදනා භාවනා නිසා ඇතිවෙච්ච ඵලයක්ද එතනම් භාවනාවට අරියාදුවක්ද කියලා බැලුවොත් කෙනෙකුට අරියාදුවක් කරලා ගන්න පුළුවන් කෙනෙකුට ඵලයක් විතර ගන්න පුළුවන්. භාවනා කොට ඇඟේ කුඹි දුවන වගේ දැනෙනවා. ඕනේ නම් වේදනාවක් කරලා අරියාදුවක් කරගන්න පුළුවන්. ඕනේ නම් මේ භාවනාව නිසා හටගත් දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට එන දේ හොඳ භාවනාව නැත්තම් සතියේ ඉතිහාසත් එක්ක බලනකොට මේ සතිමත් වීම නිසා කයට හිත ආපු නිසා වර්තමානයේ හිත තියෙන නිසා වෙනදා නොදැනෙන දෙයක් වැටුන වැටුනේ කියලා සතුට වෙන්න පුළුවන්. මෝඩයට අයියෝ භාවනා කරන්න ගියාගේ කූඹි දුවනවා භාවනා කරන්න ගියා කකුල රිදෙනවා භාවනා කරන්න ගියා කොන්ද රිදෙනවා බඩ රිදෙනවා කියලා චෝදන ලයිස්ට් එක හදන්න පුළුවන්. ඒ නිසා වේදනාව නැතිවීම භාවනා දුර්ලභමන්ද කියලා අහලා තිනවා. ඒකත් අගතිරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ භාවනා දියුණුව නම් වේදනාව වැඩි වෙන්න ඕන කියලා වගේ සමීකරණක ඉඳලා කතා කරන්නේ. ඇත්තම තමයි ඔය. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ වේදනාවට ආදරය කරන එක තමයි. වේදනාවක් නැත්නම් ජීවිතයක් නැහැ. ඒක තරුවෙන් සඳහන් කරලා තියෙනවා. කොයි වෙලාවක හරි වේදනාව උග්‍රන නව කතා හදතයි චිත්‍රපටි හදන්න පුළුවන්. ওই එකටත් හොඳයි. ඒක සුප වේදනා නරක වේදනා ප්‍රශ්න නැහැ. දුක් වේදනා සැප වේදනා වුණා උග්‍ර වේදනා හම්බුනොත් චිත්‍රපටයක් හදයි. වේදනාවක් නැහැනේ හරි ඩල්. ජීවිතේ කිසි වැඩක් නැහැ. ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ නිසා අපි බලන්නේ එක්කෝ කාට හරි ගිනි ගෙඩියක් දෙන්න නැත්නම් කායෙන් හරි ගිනි ගෙඩියක් ගන්න තමයි හදන්නේ. තා වේදනාව තමයි ශරීරේ වේදනාව තමයි ජීවිතේ කියන්නේ. ඒ නිසා හිතනවා වේදනාවක් නැති වෙගෙන යනකොට භාවනාව සෞත්ව වෙගෙන යනවද කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා ওই විදිහටම යන්කෝ මං කියන්නේ. ඕම කියලා බලන්න එන වේදනාව සැප වශයෙන් දුක් වශයෙන් ගන්න අපේ සත්පුරුෂ සත්පුරුෂකම හැටියට. සද්ධර්මයේ අසද්ධර්මයේ හැටියට වේදනාව වලට ඕනේ අපිට කරදර කරන්න. අපි ඒක දිහා බලන හැටි තමයි මේකේ වැදගත් වෙන්නේ. නමුත් මේකේ නා බලන හැටිය උන්කක් වෙලාවට හරි වාගේ මට වෙන්නේ අර වේදන නැතිවීම භාවනා කැඩීමක්ද කියන අර අමන වාක්‍ය අයින් කරුවා නම් අනිතික දෝක්. අපි අයින් ගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මම පරියංක භාවනාවේදී සිත උඩුතලට විනාඩි 5ක් 10ක් අතර රඳවා තබාගත හැක. නමුත් નિરાයාසයෙන් එන හුස්ම රැල්ල නොදෙනී. එය මට කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාව. සක්මන් භාවනාව එක දිගට විනාඩි 20ක් පමණ රැඳී සිටිය හැක. එහිදී පාදයේ යටි පතුල තද අපහසුාවක් පාපිස්සේ ඇවිදින විට දැනේ. වැලි මළුවේ ඇවිදින විට හොඳින් සිත සමාධියේ රඳවාගත හැක. නමුත් ස්වාමින් වහන්සේ මට පරයන්ක භාවනාව හුස්ම රැල්ල රඳවා ගැනීම ප්‍රශ්නයකි. සිතමින් ප්‍රශ්නයකි ඔබ වහන්සේ මට කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේට ඉක්මන් භවයේදීම නිවන් මාර්ගය ලැබේවා. ආනපානෙට කලබල වෙන්න එපා. ඇවිදිනකොට විනාඩි 20ක් විතර තමයි දන්නවනේ දැන් කියන්නේ වම දකුණ කියලා ඉඳගෙන ඉන්නකොට බලන්න මම ඇවිදිනව නෙවෙන බව ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඉච්චරයි භාවනාව. ඒකට මේ ආනාපාන පේන්න ඕනේ, දිගපල්ල පේන්න ඕනේ, නාසිකාග්‍රේ පේන්න ගණන් ගන්න එපා. පළවෙනියෙන් බලන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා. කොච්චර වෙලා මම ඇවිදිනව නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා වාර්තා කරන්න. එතකොට ওই තියෙන ඔය මකුළුදල් කැඩලා ගිහිල්ලා, කඩਿੱත්තු ගති නැති වෙලා භාවනා හැදේ. ලොකු අතු අල්ලන්න යන්න එපා. පල්ලෙහෙන් තියෙන අත්තක් අල්ලන්න. ඉඳගෙන ඉන්න බව දන්නා තාක්කල් භාවනා 100%ක් ලකුණු ලැබෙනවා කියලා ගියාම ඉඳගෙන ඉන්න එක ඇතුලේ තියෙන ආනපානේ හරි බිම්බි මෑකිලානි මොනවාරි පෙනේ. ඒ නිසා ඒ බැන ඒ ගැන සාදර වෙලා ඉදිරියට කරන්න. එතකොට සක්මණෙන් පස්සේ අනිවාර්යයෙන්ම පරියන්කේ සුබ ලකුණු පහළ වෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ තුල සිත පවත්වා ගනිමින් සක්මන් කළා. නමුත් වැඩි වේලාවක් යන්න පෙර වම පොළවේ තදට වැදෙන බව වරහන් ඇතුළේ ස්පර්ශ වන බව දැනුණා. ඒ සමගම එම කකුලේ යටිපතුලේ සියුම් වැලි ඇලෙන ස්වභාවයක් දැනුණා. දකුණු සැහැල්ලුවට තැබෙන බවත් දැනුණා. නමුත් එම කකුලේ වැලි තැවරුනේ නැති බවත් දැනුණා. එමෙන්ම මම ආයාසයෙන් වම ආයාසයෙන් තැබෙන බවත් එම කකුලට වෙහෙස කර බවක් දැනුණා. ටික වේලාවකින් සක්මන් මළුවට රිලවුන් පැන්නා. උන් ගැන සිතවිලි ඇති වෙන බව දැනගත් වහාම නැවත සිත සක්මනට පිහිටුවා ගැනීමට ඉක්මනින්ම හැකි වුණා. දිගටම සක්මනෙහි දැනෙන දැනීම් තුළ සිත සිත පිහිටුවාගෙන සක්මන් කරගෙන ගියා. ස්වාමින් වහන්සේ මෙසේ සක්මන දිගටම කරගෙන යාම නිවැරදිද? කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භවත් වේවා. තෙරුවන් සරණයි. ඔය ඒකදී අර පයේ හිත රඳනවා වෙනුවට කකුල තිබ්බහම කකුල වැඩි ඇලවෙන ගතිය වම පය ආයාසින් තියෙන ගති වගේ ඒ තොරතුරු මේට වඩා ප්‍රමාණයක් උකහා ගන්න පුළුවන් නම් සංවේදී වෙනවනම් භවනාට රිලව් බැන්නර ප්‍රශ්නකුත් නැහැ ප්‍රශ්නේ මොකද අපි ඉන්නේ වම දකුණනේ. ඉතින් රිලව්ත් දන්නවනම් වමේ දින දකුණද කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය අපේ හිත මේ දෙතෑවර වෙනකොට තමයි රිලව් බල්ල ඔක්කොම ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා හිත කාරමාට ගියාට සක්මන්ට ගියාට සක්මනේ වැඩි වැඩි තොරතුරු ගන්න බලන්න. එතකොට පාහිදේ තියෙන දේවල්ෙන් අපි ක්‍රමයෙන් මෑත් වෙලා අරමුණේ নিমগ্ন වෙනවා. ඒ නිසා වැඩි තොරතුරු ගන්න පුළුවන් නම් මේක හොඳ නරක නෙවෙයි මේක හොඳයි. වඩා හොඳ වීම සඳහා උපක්‍රමයේ තියෙන තවත් අරමුණේ ලක්ෂණ අරමුණේ තටහන් ආකාර හැකිතා කුකහ ගන්න. එතකොට ওই ප්‍රශ්න පායිරින් එන ප්‍රශ්න සහ භාවනා පිළිබඳ තියෙන සැක දුරු වෙන පටන් ගන්නවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දෙපා නැමෙද අවසර පතමි. කලක් ඔබ වහන්සේගේ උපදේශ පරිදි බවුන් වඩන අයෙක්මි. ස්වාමින් වහන්ස මා පර්යංකයට වාඩි වූ සෙනින් හුස්ම රැල්ල සිහින්ම නොදෙනී යයි. නාසිකාග්‍රේ කම්පන දහරාවක් මතුවී එය මුහුණ හිස දෙසට ගමන් කරයි. එය විදුලි දහරාවක් මෙන් වැටහි. කටට කෙල උනන විට ගිලින සිත ගිලීම ලෙස දැනී එය ක්‍රියාත්මක වේ. වෙනස් අරමුණකින් වෙනත් අරමුණක් වෙතට සිත ගිය වහාම එය හැඳින ශරීරයේ දැනෙන කම්පන උණුසුම් කෙරෙහි උණුසුම් තෙරපීම් දකිමි. විතෙක පපුව හිර කරවන තරම් තදින් මස් පිඩු ඉහළට තෙරපීම සිදු කරයි. මේ தත්ත්වය කලක් අත්විදකිමි. උපදේශපතා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම අත්වේවා. මේ දැනෙන sannivedana සුවේලවන හෝ වේවා එහෙම නැත්නම් සුවේ නැති කරන හෝ සුළු වේවා සතියේ තියෙන බවට අරමුණු සතියේ තියෙන බවට ලකුණු කරගත්තොත් Tamanට වැටෙන්න පටන් ගනී සතිය වැඩිෙන්න වැඩෙන්න වැඩෙන්න මේ ශරීරයේ තියෙන හැම sannivedanayakම වැටෙන්න පටන් ගන්නවා. අපි බලාපොරොත්තු වෙන ඔක්කොම හොඳ ඒව නෙවෙයි. නමුත් කොයි එක හරි වැටෙන්නේ සතියේ තියෙන නිසායි කියලා මේ වැටෙන දේවල් සතියට අරමුණු කරගන්නවා අරමුණට සතියට ගොදුරු කරගන්නවා කියන මේ මේ විනෝදාංශ පටන් ගත්ත ගමන් මුළු ජීවිතේම ප්‍රමෝදයක් බවට පත් වෙනවා. වෙන හැම දෙයක්ම සතිය පිහිටව ගන්න උදව් වෙනවා. එතකොට යටි නූලෙන් ওই දේවල් වල තියෙන පෙළෙන ගතියක් නැති වෙනවා. ඒ නිසා පේන දැනෙන හැමදේම සතියට අරමුණක් වේවා කියන අදහසෙන් බලන්න. එතකොට ඕකකේ තියෙන ද්වේෂය නැති වෙලා ප්‍රමෝදයෙන් පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතිය වැඩිීමේදී නාසිකාග්‍රේ සිත පිහිටුවාගෙන පටන් ගත්තත් සිහියෙන්ම එසේ කරන විට එම ක්‍රියාව පෙනෙනාසේ දැනෙන නමුත් එම දැක්ම එසේම තාත්වික අන්දමින්ම පෙනෙන්නා වෙනුවට පෙනෙන්නා වෙනුවට ඉන් ටිකක් ඔබෙන් පෙනෙන්නා බවක් හැඟේ. මේ නිවැරදිද නොයසේනම් පහදා දෙනමින් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඒ අරමුණ දිහා බලාිනකොට අරමුණ වරින් වර විස්ථාපන වෙනවා එහාට සමාහට ළඟට එනවා. ඒ විදිහට අරමුණත් එක්ක තියෙන දුර ළඟ ભેදේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ දෙකම භාවනාවේ වළංගු පැතිකඩ කියලා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා දුරේවා සම්තිකේවා විදිහට බලානින්දයි සමාහට ඈතට යනවා සමාහට ඇතුළට යනවා මේ වෙන්න පුළුවන් නිසයි සරුවචනසමවා අපේ සූත්‍ර පිටකට ඇතුළු කරලා තියෙන්නේ ගොරෝසු වෙන්න පුළුවන් සිං වෙන්න පුළුවන් ලං වෙන්න පුළුවන් දුර වෙන්න පුළුවන් ඇතුළත වෙන්න පුළුවන් පිට වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන් ඒ පැතිකඩ ඕන එකට මාරු වෙනවා. මේ පැතිකඩ සියල්ල දකින්නකම් භවනා අංග සම්පූර්ණුනේ නැහැ කියලායි සරුවත් chance සඳහන් කරන නිසා මේකට සැක කරන්න එපා. මේව තියෙද්දිත් සත්‍ය කඩා ගන්න නැතුව යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. හුස්ම නොදෙනී යාමේදී උඩුකය බැලීමට උපදෙස් ලැබුණි. ඒ පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. නෑ උඩුකය හුස්ම නොදැනී ගියාට පස්සේ සැකනම් විතරක් දුවට මතක තියාන සැකනම් විතරක් ඉන්නේ හිටියව බලන්න. ඒ උඩුකය යටිකය කියලා ප්‍රශ්නයක් නෑ. සැක නැත්තම් අර තැම්පත් වෙච්ච නිදාගත්ත බබා හැරවන්න යන්න එපා. තැම්පත් වෙච්ච ගතිය ඉන්න. ඉන්න බෑ හුඟ දෙනකොට සැකේනවා. මේ කොහි ගියාද මොකද උනේ කියලා ආතපත නැතු වෙනවනේ. එතකොට සැක නැති කිරීම සඳහා කියනවා කයට හිත දාන්න කියලා. ඒ උඩුකයට කියලා කියන්නේ. ඒ නිසා ඒක අනිවාර්ය කරදරයකට ගන්න එපා. නිසකව යනවනම් හුස්ම නොදැනී පවත්තන මේ සතිය හුස්ම තීන සතියට වඩා හොඳයි. නැවතත් මං කියනවා සැකනම් හිතපු ඉරියවට හිත දාලා ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒකට උඩුකය යටිකය කියලා විශේෂයක් හිතන්න එපා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව පියවර 8ක් පමණ සාර්ථකද කරමි. පරියංක භාවනාව කිරීමේදී තරමක් නිදිමත ගතිය ඇතිවේ. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය මේකේදී සක්මන් පියවර හත අටක් කරනවා හත අටේ මොනවද දැනුනේ කියන තොරතුරු ගන්න නැත්නම් මේ ගංගේ මොහොතේ දැම්මත් ගණන් හිලව නැතුව කෙරුවොත් බිස්නස් එක තේරෙන්නේ නැහැ. ඒකට පරියංකේ කොච්චර වෙලා අරමුණේ හිටියට පස්සේද මේ නිදිමත ගතිය එන්නේ? ඊට පස්සේ ආයෙ නැගිටලා ආයෙ අරමුණට එනවා දාදී විස්තර මොකුත් නැතුව මේ වටේ කුරුම්බල්ලේ කොම්බේ විතරක් දුන්නට ඇති වැඩක් නැහැ ඇතුලේ මදේ නැහැ. ඒ නිසා සක්මන් කරනකොට වැටෙන දේ කියන්නේ. පරියංග භාවනාදී කරන පරියංග භාවනාව මොකද්ද? ඒ තොරතුරු ඇතුල් කරනවා නම් ඊට සාපේක්ෂව ඕකට උත්තර හොයන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පියවර පහක් පමණ ගිය පසු ඉදිරියට යාම අපහසු විය. යලි යලි උත්සාහ කර ඉදිරියට යන විට විශාල උසක සිටින ආකාරය දැලි තුලණය වීම නැති වී පෙරලීමට යන ගතියක් දැනුනි. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. ඒක තමයි සිද්ධාර්ථ කුමාර පියවර හතක් එක සැරේ තිබ්බයි කියලා තියෙන මහ විශාල වික්‍රමයක් තමයි. පහ යනකොට වැටෙනවා. හතක් පුළුවන් නම් හොඳයි. ඒ නිසා අපි තාම හතයි හතයි කියලාවත් නැහැ. දැන් පහට පුළුවන්. නිසා අදිෂ්ඨාන කරගෙන යන්න පහට යනකොට මං හෙල්ලෙනවා. පහට යනකොට මම බර තුලනේ කරගන්න බැරි වෙනවා. කන්දක් උඩ ගිහිල්ලා වගේ හිටිනවා. හයිවෙනි පියවර තියෙනකම් මට කරගෙන යන්න පුළුවන්ද කියලා මම පේන්නේ මහා මෙරෙන්න වගේ. නමුත් මොනවත් වෙලා නෙවෙයි. දැන් මේ අර මේ කැලි වන්සල බුදුහාමුදුරු ඇවිල්ලා වැඩලා ඉන්නවා කියලා එහෙම කියන්න බෑ. මෙතෙල්ල දුවන හැටි බලන්න. පියවර නෙවෙයි හැතැම්ම ගන්නවත් මතක නැහැ. බුදුහාමුදුරුවෝ මොන්නේ නිකන් වෙන කවුරු හරි ඉන්නවා කියලා තිබ්බත් ඒකට හැතම ගන්නවත් මතක නැතුණා. සක්මන් කරන්න ගියාම පියවරක්ම මහා මෙර වගේ පේනවා. ඒ නිසා හයක් පුළුවන්, පහක් පුළුවන් මට හය කරගන්න ලැබේවා කියලා යන්න. ඒ විදිහට තමයි අපි තීරුම් අරගන්නේ මේ හිතාමතා කරන්න ගියොත් මොන දෙයක්වත් කරන්න බෑ අපිට. නමුත් පුරුදු කෙරුවොත් ඒකත් පුළුවන්. ඒක නිසා මේක හොඳ තොරතුරු ටිකක් ලැබිලා තියෙන්නේ. ඒ தත්ත්වයේදීත් මම අනික් තව එක පියවරයි. කරන්න කියලා හිතාගෙන යන්න ඒක ඒ පුංචි පියවර පැනිල්ලෙන් තමයි අපේ ආධ්‍යාත්මය අපිට හැදෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. හුස්ම පහක් හයක් පමණ යන විට නිදිමත ස්වභාවයක් පෙන්눔 කළේය. දෙතුන් වතාවක් එසේ විය. ඒ පැහැදිලි කර නිවැරදි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම අමා මහ නිර්වාණය නිර්වාණ මාර්ගඵලය ලැබේවා. ඔය අර පේන නින්දට යන ඉස්සලා තියෙන පේන හුස්ම තොරතුරු ගන්න. නැත්නම් ඒක මෙනෙහි කරා. මෙනෙහි කිරීම තමයි සාමාන්‍යයෙන් කියන්නේ මෙනෙහි කරනවා කියලා කියන්නේ අරමුණට හිත නංවනවා. ඒත් එක්කම මානසිකාරය පාත්තන්න මොනවද මන් දැක්කේ. මම දන්නේ කොහොමද දැන් නින්ද කියලා නෑ. දැන් ඉන්නේ ආස්වාසි කියලා දන්නේ කොහොමද කියලා ඒ තොරතුරු අහුල ගන්න පමා වුණොත් ওই නින්ද සමාහලාට කෙලස් නින්ද එන්නේ ඉඳ තියෙන නිසා නින්ද යන්නේ ඉස්සලා හම්බ වෙන ආනාපානෙ මොනවා හෝ තොරතුරක් අහුලා ගන්න උත්සාහ කරන්න. ඒ අහුලා ගන්න තොරතුරු වාතාවරණයට ඇතුළු කරන්න. එතකොට මේකේ වෙනසක් ඇති වෙනවා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව කිරීමේදී අරමුණෙහි සිත පියවර 10ක් පමණ පවත්වාගෙන යාමේදී නිදිමත ගතියක් දැනෙනවා. ඒ දිගින් දිගටම සිදු වෙනවා. මෙම කරුණ පැහැදිලි කර දෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ මාර්ගඵලය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මොකද පීසිල් තියෙන්නේ? මොකද්ද ඔකට උත්තරේ? ඉතල ප්‍රශ්නෙමයි ඔය. මොකද්ද ඒකට දෙන උත්තරේ? අර විදියම තමයි. ඈ? ඉස්සෙල්ලා කියපු එක්කෙනාට කියපු විදිය. මොකද්ද කිව්වේ? මොකද්ද දෙන උත්තරේ මම නැති වුණා. කවුරු හරි කියන්න බෑනේ මේ මේ ඉස්සලා දීපු උත්තරේ මොකද්ද කියලා? එක්කෙනෙකුට මං කියන්නේ එක්කෙනෙක් කතා කරමු. මට තාම ඇහෙන්නේ මට දෙතුන් දෙනෙක් කතා මෑනියෝ කියන්නේ ඔය ඉතිසලා පේන ආස්වාද ප්‍රසවාසයේ විස්තර මොනව හරි අවුලන්නේ. ඇහුලේ නැත්තම් ඉතින් නින්දට තමයි යන්නේ. ඉතිසලා එකනට හයක් යන්න පුළුවන් දැන් මෙයාට අටක් යන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ ඉස නින්දට යන්න ඉසලා හම්බ වෙන ආස්වාද ප්‍රසවාසයේ මොනව හරි තොරතුරු මම දැන් නින්ද නෙවෙයි දැන් ආස්වාසී ඉන්නේ කියලා මොකෙන්ද දැනගත්තේ? ඒ තොරතුරු අහුලනකම් ඉතින් මේක අන්ධ પરම්පරාවක් වෙනවා. ඒ නිසා ඒ තොරතුරු ගන්න තමයි අපි මේ කමටහන් සුද්ධ කරන්නේ. ඒ තොරතුරු නැති වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම බොඳ වෙච්ච ගමනක මඩගොඩක යන ගමනක් තියෙනවා. ඒ නිසා හැම කෙනාම මතක තියාගන්න අරමුණ ඉදිරියපත් වෙන කලාතුරකින් ඒ විදිහටපත් වෙච්ච අරමුණේ විස්තර බලන්න දන්නේ නැත්නම් ඉතින් සදා සොත්ති තමයි. ඉතින් ගමනක් නැහැ. ඉතින් ඒ නිසා ප්‍රශ්න හයක් විතර තිබුණාද? ඒ තොරතුරු බලන්නේ නැතුව ඇයි මේ වෙන්නේ කියලා අහන්නේ. ඉතින් ඒ නිසා හම්බෙච්ච වෙලාවේ අරමුණේ තොරතුරු බලන්න හැම කෙනාම උනන්දු වෙලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාවේ පාදයේ එසවීම, පාදයේ ඉදිරියට යැවීම, පාදයේ බිම තැබීම යන පියවර තුනේ මුල මැද අග ගැන පැහැදිලි කිරීමක් කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔය දැන්ට කරන හැටි පිළිබඳව මට තොරතුරු දුන්නොත් විස්තර කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව ඉදිරියට යනවා අවශ්‍ය වෙන්නේ දැන් තමන් කරන්නේ කොහොමද කියලා කියනවනම් ඒකෙන් වැටහෙන තොරතුරු අනුව නම් ඔතෙන් පාර කියන්න පුළුවන්. ආරම්භය ඔතන නෙවෙයි ඇවිදින බව දන්නේ කොහොමද? ඇවිදින බව දන්න මොකද්ද දැනට ලැබලා තියෙන තොරතුරු වාර්තා කරන්න. එතකොට පුළුවන් මෙතෙන්ට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩා හුස්ම රැල්ල කෙටි වී ගොස් නැත්තටම නැති විය. පසුද මට එහිම රැඳී සිට භාවනාව දිගටම ගෙන ගියෙමි. එහිදී එහිදී නොපෙනෙන මෙන් මතුවුණු මලකඳක් පණුවන් පිරී සිටින දුටුවෙමි. ඉන්පසු මම දානය සඳහා නැගිටි ගිය බැවින් නැවත දානෙන් පසු භාවනාව වඩන විට නැවතත් මූල කර්මස්ථානයේ සිටම පුහුණු කළ යුතුයද? හුස්ම කෙටි වී ගොස් නැතිවන තුරු භාවනා කළ යුතුයද? නැත්නම් මට මුලින් නැවතුණු තැන සිට මෙනෙහි කළ යුතුයද? අනුකම්පාවෙන් මා වෙත පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අරමුණ දිහා බලනකොට ගොරෝසු සියුම් අතිසියුම් වශයෙන් අරමුණ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක කරදරයකට ගන්න එපා. අනිදාසෙ පටන් ගන්නකොට ගොරෝසුට පටන් ගන්නතර ප්‍රශ්න නැහැ. ආයෙත් බලනකොට කොහොමද ඒක නැති වෙන්නේ කියලා. පටන් ගන්නකොට සියුම්ුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද වෙන්නේ කියලා බලන්න මේ අරමුණේ පෙරලිය එතන විපරිණාමය කියලා කියන්නේ අනිත්‍යතාවය කියලා කියන්නේ ඒක පිළිබඳව පැටලවිල්ලක් මෙතන තියෙනවා. ඒ නිසා පටන් ගන්නකොට අරමුණ පේන්නේ කොහොමද? බලාන ඉන්නකොට ඉන්නකොට ඒකේ විපරිණාමය, ඒකේ වෙනස් වෙන ගතිය මොකද්ද කියන එක දැකගත්තොත් ඒක තමයි භාවනා ප්‍රතිඵලය. ඒ නිසා අනිද්දාසේ පටන් ගන්නකොට මොනවද පේන්නේ? පේන තැන්දිලා එක දිගට බලාන ගිහිල්ලා ඒ වැටහෙන දේ, පේන දේ වார்த்தාවට ඇතුල් කරන්න ඒකයි දෙන්න තියෙන උත්තරේ. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතිය වඩන යෝගියෙකු ප්‍රථම ධානයටපත් වූ පසු ඒ වසී කර නොගෙන දිගටම භාවනාවේ යෙදෙන විට අනිකුත් ධාන ඒ අනුව ඉබේටම ලබනවාද මේ කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහ චතුරාර්ය සත්‍ය මේ භවයේදීම ලැබේවායි පතමි. මොකද හිතෙන්නේ? ධානම දන්නේ නැහැ. ඈ? මේ ප්‍රශ්නෙට උත්තරේ සායනස්. ඔව්. ඉස්සෙල්ලා මේක කියලා නැහැනේ ආනාපාන සතිය වඩනකොට දැකපුව මොනවත් කියවෙලත් නැහැ. නෑ මේ Taman ගැන නෙවෙයි ඔය ප්‍රශ්නේ අහන්නේ. අල්ලපු ගෙදර එක්කනා විදියෙන් ඔය ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒව අපිට කරන්න බෑ. මේ ඉන්න කට්ටියත් එක්කවත් බේරගන්න බෑ. අපි මේ ඉන්නවා. ඒ චීති කොහොමද අරයට කෙරුවොත් මෙහෙම මෙහෙමයි කියලා. ඉතින් මේව අපි කියන්නේ මුලින්ම මේකනේ අපි අපේ ප්‍රතිපදා අපේ ප්‍රතිපදා තමයි බහනා කරනට වැටහින දේත් එක තමයි මේ කණුජන තියෙන ඊයේත් ඔයගේ ප්‍රශ්නයක් ආපෙලා මම කිව්වා අර කිරියොන්දායේ ගෑණිට උණ හැදිලා. ඉතින් දෙන්නත් එක්කලා ගියා වේදා ගාවට. ඊටසේ වෙදා කිව්වලු අත දෙන්න කියලා පොඩ්ඩක් අල්ලලා නාඩි බලන්න. කිරිඳා කිව්වලු ගෑණිගේ අත දෙන්න අල්ලන්න දෙන්න බෑ කියලා. ඊටසේ වෙදා කිව්වලු ඔයා එහෙනම් ගෑණිගේ අත අල්ලගන්න මම ඔයාගේ අත අල්ලගෙන කියලා නාඩි බලලා කිව්වලු කිරි හොඳා කියලා লীලා දුන්නා. අර මනුස්සයා ඉඳද්දි මේ මනුස්සයා නාඩි බලලා හරියන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මේ අනුන්ගේ සීනි කිරණ එක නෙවෙයි මේ වැඩමුළුවක වැඩි. වැඩමුළුවක වැඩි මේ Tamanට ඉදිරිපත් වෙන කරන එක. ඒ නිසා මේවා අපි සාමාන්‍යයෙන් මූලධර්ම ප්‍රශ්න විදිහට පැත්තකට දානවා. ඇත්තටම පැත්තක දානක හොඳයි ඒ මනසට බැන බැන ඉන්නවට වැඩිය. එහෙනම් මේ අනික් කටියට දැනෙන්නයි කියන්නේ තමයි භාවනා කරනකොට අස්පනා අපිට වැටෙන දෙයක් ඇර. එහෙම නැත්නම් තමයි භාවනාදී ඇති වෙන ප්‍රශ්නයක් ඇර. මේ ප්‍රශ්න විසඳන්න පොඩි කාලයයි තව තියෙන්නේ මෛත්‍රී බුදු ආමරණකම් ඉන්න. ආවට පස්සේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහගන්න. මට එච්චරම සරුවඥ තාඥානයක් නැහැ තාම. මට දන්නේ මේ තියෙන දුක කරදරේ තියෙන එක බෙදා හදා ගන්නම් පුළුවන්. ඒ නිසා ඒ කට්ටියට අන්තිම බස් එකේ ඇවිල්ලා වැඩේ කරගන්න කියලා අපි වැඩසටහන නිමාව සටහන් කරනවා. සයින්ස් ඒකයි කියර එක ප්‍රශ්නයක් තියෙනවා අදාළ නෝන. ඔය ඒකට පීසීල එක ලකුණු කැපෙන්නේ නැහැ. මේ දිගින් දිගට આવොත් කැපෙනවා. හොඳයි අපි අතරම පැයක විතර වෙලාවක් අරගෙන තිනවා. ප්‍රශ්න සාකච්ඡාව සඳහා අපි මෙතනින් වේලාව මේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා ගත කළ වේලාව නතර කරලා අපි වේලාව ගන්නවා මේ පරියන්ක සක්මන් භාවනාව සඳහා තුනට gediya ගන්නවා. එතකොට අපි සාමූහිකව නැවත පරියන්කයකට එකතු වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාගම තෙරුවන් සරණයි.